Amen. වහන්සේ දේශනා කරපු ධර්මයයි සංගම් සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළු වෙලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරලා සංසාරයෙන් මිදුණු ශ්‍රාවකයන් වහන්සේලා තමයි අපි සරණ ගියේ පස්සේ අපි ඒ බුදුරජාණන් වහන්සේගේ පුතුමන කියලා වන්දනා කළා. ඉතින් මේ පින්තුන් සියලු දෙනාම සන්තෝෂ වෙන්න ඕනේ. මහත් සතුටටපත් වෙන්න ඕනේ. අපිට මේ බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම ගැන ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න අපිට ලැබීම ගැන අප සියලු දෙනාම සතුටු වන්න ඕන. පින්වත්නි, ඇයි අපි බුදුරජාණන් වහන්සේට ගෞරව දක්විය යුත්තේ? ගර්භුමන් දෙක්කිය යුත්තේ, වන්දනා කළ යුත්තේ, සරණ යා යුත්තේ ඇයි? අනේ කාරණාව තමයි මම මේ වෙලාවේ පැහැදිලි කරන්න හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ඉච්චරම වටින්නේ උන්වහන්සේ අපට දේශනා කරපු ධර්මය නිසායි. මොකද හේතුව උන්වහන්සේගේ ධර්මයෙන් තොරව අපිට මේ ජීවිතය ගැන තේරුම් ගන්න පිළිවෙලක් නැහැ. ඔබ අපි කවුරුත් පොඩි කාලේ ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ අපි එක පාඩම් ඉගෙන ගත්තා. නමුත් අපි සෙල්ලම් කරනවා වෙයි කියනකොට ළමයි කරන්න වල්ලනවා අපිට හිතන තුරකම් කරනවා මේ වගේ දේවල් කර කර තමයි අපි ඉගෙන ගත්තේ එතකොට අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ ලොකු තීරමක් ඇතුව නෙවෙයි තරුණ වයසේදී අපි කොහොම හරි බැලගෙන කීයක් හරි වම්බ කරගන්න රස්සාවක් ලබා ගන්න විදියක් එතකොට අපි ඒකට මොනවා හරි ඉගෙන ගත්ත මිසක් හම්බ කරගන්න කීයක් හරි රස්සාවක් එක්ක ගොවිතැනක්. එහෙම නැත්නම් ගුණත් රස්සාවක් එක්ක මවුන් gitu මොනවා හරි ඉගෙන ගත්තේ ජීවිතයකට ගහගන්න පිළිවෙලක් හොයාගන්නයි. ඊට පස්සේ අපි මොනවා හරි ඉගෙන ගත්තා නම් යන්ත්‍රයක් හදාගන්න. නිවාහ වෙලා. ඊට පස්සේ ධර්මාණ්ඩ ගැන මේ වගේ දේවල් අපි ඉගෙන ගන්නමින් සිටියා නිසා අපිට ජීවිතය ගැන ලොකු තීරණයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ අපිට නොයෙක් පින්කම් මගුල් තුනාව වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා නේ. ඒත් අපි ඒවත් කරගෙන ගියා. අපි අපිට ඒක අපේ හිතේ තිබුණා. ඒ තමයි අපි ආය ආය මිනිසුන් අතර ඉපදෙවි. ඒ අදහස අපිට තිබුණානේ. මිනිසුන් අතර ආය ආය ඉපදෙවි කියන අදහස තිබෙන නිසායි අපි මිනිස්සු අතර කොටස් දෙකකට බෙදාගත්තා. අපි එක කොටසකට කිව්වා නුඹලා නම් අපේ ජාති ජාතිවත් මුණ ගැහෙන්න එපා. අපි තව කොටසකට කිව්වා ආරායමත් ಜಾති ಜಾති මගේම අය කියලා නොබලා වුණ ගැටෙන්න ඕනේ. මේ වගේ ආකල්පයකින් නෙවෙයිද අපි මනස ලෝකෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යහුවාම තමයි අපිට හැමදේම විනාශ කරන්න වෙන්නේ. අපි හිතාගෙන හිටියේ ගොඩාක් දේවල් අපිට විනාශ කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන්නොත් ඒට සවන් නොදෙන්නකන් අපිට මේ ලෝකෙ ගැන තේරෙන්නේ නැහැ පින්වත්නි මේ ලෝකේ තේරුම් ගන්න හරි අමාරු එකක් මිනිස්සු තේරුම් ගන්න ලේසිද අමාරුද අමාරුයි අවුරුදු ගානක් ආශ්‍රය කළත් තේරුම් ගන්න අමාරුයි. අවුරුදු ගානක් එකට හිටියත් අපි ළඟ ඇසුරු කරන අය අපිට තේරුම් ගන්න අමාරු නම් අපි දෙවියන් වහන්සේ කොහෙත්ම තේරුම් ගන්න පිළිවෙලක් නැහැ. මරිල පලච්ච උදවිය උපන්න තැන් මොනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ එකට හිටිය මිනිස්සු අපිට තේරුම් ගන්න අමාරුයි. මේ හොඳට ඉන්නා එයින් තරහ වෙනවා. මෙන්න එතන. එහෙම වෙනවා. ඉතින් මේ නිසා අපිට මේ තියෙන තේරුම් ගන්න අමාරු ලෝකයක්. මේ තේරුම් ගන්න අමාරු ලෝකේ තේරුම් ගන්න තියෙන්නේ ලෝකේ තේරුම් ගත්ත කෙනෙකුගෙන්. එතකොට මේ තේරුම් ගන්න අමාරු ලෝකය අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ අවබෝධය තමයි ඇත්ත කියලා කියන්නේ. උන්වහන්සේගේ අවබෝධයට තමයි අපි සත්‍ය කියලා කියව යුත්තේ. මොකද්ද පින්වත් මේක ඇත්ත? බුදුරජාණන් වහන්සේ තවත් බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් භික්ෂුන් වහන්සේලා වැඩියා. වන්දනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වහා පාඩමේ ඔබ මොන විදිහටද මතක තබාගෙන සිටින්නේ මා දෙසූ දහම. මොකද මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ ඔබ මොන විදිහටද මතක තබාගෙන සිටින්නේ මා දෙසූ දහම. එතකොට මේ වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේ අපි මතක තබාගෙන සිටින්නේ මෙහෙමයි. භාග්‍යවතුන් වහන්සේ අපිට මෙවැනි දේශනාවක් කළා තියෙනවා. මොකද්ද? මේ මහණෙනි මේ ජීවිතේ පටන් ගත්ත තැන හොයන්න බෑ. මේ ජීවිතේ පටන් ගත්ත තැන හොයන්න බෑ. ඒකවල අපි එක එක්කෙනා ජීවිතේ පටන් ගත්ත තැන හොයන්න බෑ. මහණෙනි ඔබ දීර්ඝ කාලයක් මේ පටන්ගත්තු තැන සොයන්න බැරි සසරේ ඉපදී ඉපද බැරි බැරි අවිදින් තියෙනවා. එහෙම ඉද්දී හඳු කඳුළු සාගර ජලයට වැඩි. එහෙම මේ සසරේදී නොයෙකුත් කාලතර වලට මුහුණ දීලා අන්තර වලට මුහුණ දීලා බැලූ රුධිරය සාගර ජලයට වැඩි. ඒ නිසා මේ සංසාර ගමන ගැන කලකිරීමයි හොඳ. ඒ ස්වාමීන් වහන්සේ කරන භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේකයි අපි මතක තබාගෙන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාදු සාදු වහන්සේ බොහොම හොඳයි ඒ මතක තබාගෙන සිටින අයරෝ බොහොම හොඳයි කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට ඔය නිදයක් අපට මතකද? අන්න එතකොට අපිට මේ ජීවිතේ මේ ජීවිතයට රැවටෙන්න අපිට හේතු වෙනවා එවැනි ධර්මයක් අමතක වීම. එවැනි ධර්මයක් මතක තබාගෙන සිටීම තමයි අපිට ගොඩාක් උදව් උපකාර වෙන්නේ. ගොඩාක් උදව් උපකාර වෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි, ඉතින් අපි මේ බුද්ධ දේශනාව ඔස්සේ කල්පනා කළොත් එහෙමනම් අපි මේ කෙලවරක් නැති ගමනක් දැනට ඇවිල්ලා හමාරයි. එතකොට මේ පැමිණි ගමනේදී අපේ පැස් වලින් ගැලූ හඳුනෝ සාගරයට වැඩි. මේ කරදර කම්කොට නෙදී ප්‍රශ්නවලට මොන දෙද්දී ගමන ජීවිතේ මහා සාගර ජලයට වැඩි. නමුත් අපිට මේ බුද්ධ දේශනාව අහනතුරු මේ බුදු දහම් කවුරුත් වෙන ලෝකේ අපිට කියලා තියෙනවද? කවුරුත් කියලා නෑ. අපි නම් තිස්සේම යන්නේ මේ පේන ලෝකේ පස්සේ නේද? පේන ලෝකේ පස්සේ යන්නේ. මේ පේන ලෝකේ පස්සේ යද්දී අපිව ගොඩක් දුරට මෙහෙවන්නේ කුසල්ද කුසල්ද අකුසල්ද එතකොට අකුසල් හැදෙන්නේ මොනවයිද? එක්ක අකුසලයට මුල් වෙනවා රාගය. එහෙම නැත්නම් අකුසලයට මුල් වෙනවා දේශය, තරහ, වෛර, ඊර්ෂ්‍යා. එහෙම නැත්නම් අකුසලයට මුල් වෙනවා මෝහය. මුදන්නාකම. එතකොට මේවා තමයි මේ ලෝකේ තියෙන්නේ. මිනිසුන් මිනිසුන්ගේ ලෝකේ තියෙනෙත් මෙව්වා. පේන්නති ලෝකේ තියෙනෙත් මෙව්වා. එතකොට එහෙමනම් ඒ රාග දේශ මොහ වලින් රාග දේශ මොහ වලට යටවෙච්ච මිනිස්යාට රාග දේශ මොහ වලට යටවෙච්ච පේන්නති ලෝකෙට කවදාවත් විසඳුමක් ගන්න බෑ ඒ තුලින් හැබැයි ඒකත් වෙනවා විශාල අමාරුවක වැටෙනවා මිනිසුනි අවනස්තුවේ හැමෝම විශාල අමාරුවක වැටෙනවා එතකොට මේ එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ධර්මයේ කියාගෙන යන්නේ මේ ධර්මයේ කියාගෙන යන්නේ කාටද සුපිලිසිත දෙවියන්ටයි මිනිසුන්ට අයදසු පිණිස යමකට හේතුව. එම් දෙවියෝ තමයි වැටලා ඉන්නේ. මිනිස්සු තමයි වැටලා ඉන්නේ. එතකොට බලන්න මේ දෙවියෝනි මිනිස්සු යමාර වැටලා ඉන්නේ මොනවා නිසාද? රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. එහෙනම් අපිට බැටගන්න තිබෙන්නේ ඔය තුනෙන් අප ගන්න ප්‍රශ්න වලට වෙනුයි. එක්ක අපේ ජීවිතය අපිට කන්නේ රාගය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලින්. එහෙම නැත්නම් අපේ ජීවිතේ අපිට කන්නේ ද්වේෂය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලින්. එහෙම නැත්නම් අපේ ජීවිතේ අපිට කන්නේ අපි මොහය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලින්. රාගය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලින් අසාමාන්‍ය විදිහට මිනිස්සු බට කරනවා. දැන් රාගය හටගත්තට පස්සේ ඒ මිනිස්සු තමන් රාශ කරන කෙනාව පතාගෙන ගිහිල්ලා භවෙන් භවේ යනවා. භවෙන් භවේ ඒ කෙනාවම හොයාගෙන යනවා. මේක ඉවරයන්නේ. හැබැයි අවසනාව කියන්නේ මිනිස්සු මේකට සමහර අවස්ථාවල ඇදලා ගන්නවා. මේ අසරණ තත්ත්වයේ ඉන්න ඇතැම් භූත කොටස්. පාලචි නෙමෙයි මේ hina බන්ධන කියනවා. වාසී කියනවා. ඒකට මිනිස්සු පාවිච්චි කරන්නේ කාවද? භූතයන්ව. දැන් එතකොට ඔන්න තපකොලට දෙනවා. දීලා මොකද කරන්නේ? මතුරන්න ගන්නවා. එතකොට පාටපොලට ඕන දේවල් වලට ආසාවෙන් කවුද එන්නේ? භූතෙන් කැටලෙනවා. ඊට පස්සේ භූතය ඇවිල්ලා කටපොළොල්ලට වැහුවට පස්සේ අර භූතය අර ආග්‍රහණය කරනවා. කරපගම මේ භූතය ලබෝ කෑවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ භූතය අරගෙන ආස්වාද කෙනාව මට අල්ලලා දීපන්. ඊට පස්සේ අර භූතය මොකද කරන්නේ? අර භූතයගේ කෙලෙස් ඉස්සරහට ගියේ. ඊට පස්සේ මිනිස්සුගේ කෙලෙස් සංසිඳන අර භූතයට වෙනවා. ඊට පස්සේ භූතයාගේ නායකාරී. ඊට පස්සේ ඒ භූතයා අර මොනවා හරි මතරක දෙය තුල ගැඹුරිලා ඉන්නවා නිදහස් වෙන්න බෑ. ඒ මන්ත්‍රයකට අනු වෙලා. ඊට පස්සේ ඒක මනුස්සයෙකුට කරන්න දෙනවා. දුන්නට පස්සේ අර භූතය තමයි මනුස්සයෙක් හිතව කරන්නේ. දැන් බලන්න මේ රාග දේශ මොහ මොනතරම් ඛේද වාසකයක් කරා මනුස්සයම ගෙනියනවා. අවුස්සයම ගෙනියනවා. ඊළඟට මේ රාග නිසා ඊළඟට භූතය අර හිත අවුල් කර කර ඉන්නවා. එතකොට ඒක ඊට පස්සේ භූතය නෝකද වෙන්නේ. ඒ මනුස්සයගෙන් ඊළඟ එක පුරුදු වෙනවා. ඊට පස්සේ මනුස්සයාව අතාරින්නේ. ඒක තමයි නාබන්ධනය කියලා කියන්නේ. අද මිනිස්සු මේක කරන්නේ නැත්නම් ඒක මිනිස්සු කරනවා. ඊළඟට මිනිස්යන්ගේ හිතේ ඇති වෙන අද්වේෂය. ඊර්ෂ්‍යාව, පලියනීම, ක්‍රෝධ කිරීම, බද්ධ වෛරය. මේ මිනිස්සු මිනිස්සු මොකද කරන්නේ? අර වෙනකොට වෙන හදිගෝණයක් කරනවා. හරියට මේ පතරවල විස්තර. එතකොට මේකට මිනිස්සු කරන්නේ මොකක්ද මේ? අමනුෂ්‍යයන්ව හරියට රවට්ටනවා. කොහොමද රවට්ටන්නේ? කන්න දෙන්නම්, බොන්න දෙන්නම්. අරින් කාපම් බීපම් කියලා කියන මොනවද තියෙන්නේ? ආල් මේසේ පුච්චලා. සිරප් ගෑලා පුච්චලා. හරකම් කරන පුච්චලා කියලා ඉඳාමට දිනකොට මස් තියෙනවා කියලා. දැන් බලන්න චූටි ළමෙක්වත් ත්‍රෙවටින් නැති දෙයකින් අර අමරසේව රවට්ටන්නේ නැත. රවට්ටලා ඊට පස්සේ අර කුල කැලේක නැත්තම් කඩදාස් මේ මේ ගහක පොළවේක සතෙකුගේ ලේ බින්දුවක් දාලා තියලා මේන් ලේ ඊට පස්සේ කියනවා නම දීලා ආම්බරකව විනාශ කරපන් ආම්බරගේ විනාශ කරපන් ආරතන විනාශ කරපන් දැන් අර මිනිස්යායි දේශය තම කෙනෙකුට බාර දෙනවා එතකොට ඒක ඒකට අහු වෙන්නේ අර බුදුර කාපේ කියලා නේ එතකොට මේ කෙලවර නැති වෙන නොපෙනෙන වෙන්නේ බෝධ කොටස් මොකද වෙන්නේ අර පටු පිරියන කන්න එතනට යනවා. ගිහිල්ලා කෑවට පස්සේ කරන්න ඕනේ වැඩේ. අපි කියන්නේ කමේ ඉන්නවා කියලා කවුරු හරි කියන්නේ කන ගහලා බොන්න දෙනවා. බීලා කියනවා හරි කරපන්. එතකොට එයා දැන් බිව්වනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට ඒක දීලා කරන්න වෙනවා. මේ මේ වගේ අමනුෂ්‍යයන්ව මිනිස්සු පාවිච්චි කරනවා. මිනිස්සුන්ගේ රාගය පිළවා ගන්න අවශ්‍යම පාවිච්චි කරනවා. මිනිස්සුන්ගේ දේශ පිළිමා ගන්න අවශ්‍යම පාවිච්චි කරනවා. ඊදරට මිනිස්සු මේක තීරණ නැති නිසා තොට පිළිගන්නේ මිනිස්සු අවශ්‍යම පාවිච්චි කරනවා. කාටද මේක අවශ්‍ය පුරුදු වෙන්නේ නැත. අවශ්‍ය පුරුදු වෙනවා. එතකොට පින්වත්නි මේක මිනිස්සුන්ගේ අවශ්‍යන්ගේ වාක්‍යද වාක්‍යද දැන් මේකෙන් මිනිස්යාට ගැලවෙන්න විදියකුත් නැහැ. අමනුෂ්‍යයාට ගැලවෙන්න විදියකුත් නැහැ. ඊට පස්සේ අමනුෂ්‍යයන් දේව දීලා අරකම අරපම් මේක කොටපම් කියලා කිව්වම අමනුෂ්‍යෝ පිළිගන්න පුරුදු වෙනවා. ඒ සමහර අමනුෂ්‍යයන්ට ඊට පස්සේ මොකද වෙන්නේ මේක ලැබෙන නිසා අමනුෂ්‍ය මේකට ආසා කරන්නේ එළඹෙනවා. දැන් බලන්න කාග තේස මොනවද මිනිස්යාව තවල් කරලා තියෙනවා. අමනුෂ්‍යයාව තවල් කරලා තියෙනවා. මේ කියාම තුල තණ්හාය මිනිස් ලෝකෙ පැත්ත බලන්නේ. බලන්නේ. මේ කියාම තුල තණ්හාය මිනිස් ලෝකෙ පැත්ත බලන්නේ. ඉතින් මේ විදිහට කියන්නේ ඒකයි පිරිහෙන විදිය කියලා. ඒ කියන්නේ දෙකින් දෙකටම මිනිස්යා ඔය වගේ තත්ත්වයකට පත් වුණා මේක වෙනවා. දැන් ඔබ මතක් කරගන්න අර මුලින්ම මා කියපු කාරණේ. මොකද්ද? අපි ඔක්කොම වෙලා තියෙන්නේ කෙලවරක් නැති සසරක ඉපදීපට බැරි බැරි. එතකොට කෙනෙක් හැමාත්මෙම ස්ත්‍රියක් වෙන්නේ නැහැ. තව කෙනෙක් හැමාත්මෙම පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ කර්මානුරූප ඒවා විනාශ වෙවි යනවා. මිනිස්සෙක් මරලා ගිහින් තිරසනෙක් වෙන්න පුළුවන් නම් ඉරණෙක් මරලා ගිහින් ස්ත්‍රියක් වෙනවා කියන එක සුළුදන්නේ. ඒ ඒ වගේම මිනිස්සෙක් මරලා ගිහින් පිරිතෙක් වෙන්න පුළුවන් නම් මනුස්ස ලෝකයේ තියෙන වෙනස්කම් සුළු දේවා. ඉතින් මේ නිසා දැන් මිනිස්සුන් මැරලා ගිහින් පිරිත වෙනවා. මිනිස්සු මැරලා ගිහින් තිරසන් සත්ත්ව වෙනවා. මිනිස්සු මැරලා ගිහින් නිවිල උපදිනවා. කොළහතුරකින් මිනිස්සු පැටලා ගිහිල්ලා මිනිස්සු වෙනවා. ඉතින් මේම තමයි පින්වත්නි අපි මේ නාමය. එහෙමනම් අපි මේ බොහෝ කලක් ඉපදීපිට බැරි බැරි ආපු අය නම් අපේ මේ ජීවිතේට අර සංසාරේ බලපෑමක් නැද්ද? ඉපදීපිට බැරි බැරි ආපු ගමනේ බලපෑමක් අපේ මේ ජීවිතේට තියෙනවා. අපි ගන්නන්නේ කෙලවර නැති ජාතීන් මැරිච්ච අය භූතෙ වෙලා ඉන්නවා. සත්ත්ව වෙලා ඉන්නවා. නිරේ ඉන්නවා. දෙවිවරු වෙලත් ඇති. මිනිස්සු අතරෙත් ඇති. අපිට අඳුරගන්න ලැබෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවක් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් දෙවියන් කෙනෙක් කියලා පිළිගියා. දෙවිහිටලා කිව්වා වහන්සේට මම මතකද කියලා කිව්වා. නෑ කිව්වා. අනේ මේ අවුරුදු පහ මේ ආත්ම පහකට කලින් මම ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටියා කිව්වා. එතකොට බලන්න අර පෙරේසියට අඳුන ගන්න පුළුවන් වුණා. මේ ආත්ම භාව පහකට කලින් පුතාරලා හිටපු කෙනා ආයෙත් ආත්ම භාව පහකට පස්සේ අඳුන ගන්න පුළුවන් වුණා නේ. අපි එහෙම අඳුනගෙන කොච්චර නැද්ද අපි පස්සේ. අපි දන්නවාද ඒක? දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ මං මේ මැරිලා මට තාම කෑමක් බීමක් නැහැ කිව්වා. ඒකට බලන්න පින්වත්නි මේ අන්තිමට සාරිපුත්ත මහරහතන් වහන්සේ පුණ්‍යාන මොදනා කරලා සංඝයාට දන් දීලා ඒ පෙරේතියේ දුකතින් බේරගත්තා. ඒ කියන්නේ යාට පෙරේ පෙරේකවත් දුක වෙන්නේ නැහැ. එයාට කන්න ඕන කෑම බීම ලැබුණා. එයාගේ ආයුෂ කාලයේදී වෙනකන් එයාට බඩගින්නක් නැතුව ඉන්න අවස්ථාවක් ලැබුණා. එතකොට අපිට පේනවා මේ හරියට මේ ඉන්නවා. මිනිස්යන් අතර වෙනස්කම් නැද්ද? සමහර මිනිස්සු උදේට කන්න ඕන තියෙනවා. සමහර මිනිස්සුන්ට කෑම බීම නැහැ. ඉන්දියාවේ පින්වත්නි ජනගහනේ කෝටි 120ක්. එතකොට මේ කෝටි 120න් කෝටි 30ක් කෝටි 30ක ජනගහනයක් දවසට එක විලක්වත් නැහැ. එතකොට බලන්න මොනතරම් තරම් පිරිසක් මිනිස්සු වෙලා ඉපදිලා බඩගින්නේ ඉන්නවද? ඊළඟට කෝටි ගානක් ජනකායක් ඉන්නවා ඉන්න තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. බොන්න කොට වතුර නැහැ. අදින්න ඇඳුම් නැහැ. කෝටි ගානක් ඉන්නවා. ඉතින් මේ සුගතියේ තියෙන මිනිස් ලෝකේ මෙවැනි දෙයක් තියෙනවා නම් අමනුෂ්‍ය ලෝකේ මොනවා නියදයක් ඇද්ද? Tirisan je napi bagi hitam ni tirisan, apa dari tirisan di buka, apa dari ini. సమానకపటి దీన్ని కూడా మరి పోసాధ్యాల వల్ల పిటాటలను లస్సంటారు బల్లను పనాలని పీర్ల బిల్లెట్ లస్సన్ పట్టికల బోరి కత్తిన తిబ్బాలి అప్పుడు దీన్ని కూడా ఆరాం పింక్ సత్తి అప్పుడు ఇది ఏమైంది නමුත් අපි දන්නේ මේ සතාගේ කැමැත්තක් නැත්ත. ඒ මොකද දැන් අපි ගත්ත රටේ රටක එහෙම ගියදෙනෙක් ඇතුළත බලන්න. එතකොට මේ බලන්න කඩින් ගෙනත් වෙන බලු කෑම. ඒතර හැමදේම එකම කෑම කද්දී එපා වෙන්නේ නැතකොට. ඒ සතාට එපා වෙන්නේ නැති. කියන දන්නවද ඒක? දන්නේ නැහැ. මේ නිසා අපිට දුක පේන්නේ නැහැ. දැන් මේ අන්ද සූත්‍ර ටිකක් තේරෙන නිසා දැන් සත්තු යුතුක යම් ප්‍රමාණයකට සමාන වෙලා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ යාන වාහන තිබුණා නම් අද පාරේ හැම තැනම යන්නේ මොන කරත්තද? ගොන් කරත්ත. එනම් සේමදදා විපාසෙන් හරකණේ දෙක අදින්නේ. ලෑන් මාසෙ නොතිබෙන්නේ හරකණේ දෙක හාන්දි. අද පොඩ්ඩක් ඒ කාඩේ ගලා තියෙනවා තරක් නෑ. නමුත් මේ දුක ඒ සත්වත නැති වෙන්නේ. බෙදලා මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට කියලා දීලා තියෙන විදිහට කල්පනා කරොත් අපි ආය ආයමත් මනස ලෝකෙට එනවා කියන එකක් නෑ. බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙක්ව ආයමත් මනස ලෝකෙට එන්න කියලා උනන්දු කෙරෙන්නේ නෑ. උන්වහන්සේ මේ හරියට උනන්දු කරවලා තියෙනවා මනුස්සයාට දෙවියන් අතරට යන්න කියලා. දෙවියන් අතරට යන්න කියලා කියන්නේ හොඳ වැඩ පිළිවෙලක් හදාගෙනයි. එනකොට හිතෙන්න පුළුවන් දෙවියන් අතරට යන එක ලේසි කියලා. ඒක ලේසි එකක් නෙමෙයි. මොකද හිතුව ඔබට ඔබට මතක තනවා කියලා මේ අපේ සංසාරේ නොයි බැඳී තින යාතනෙ නැතිලා. අපි මරණ ආසන්න වෙද්දී අර ඥාති භූත ලෝකේ ඉන්නනේ අපිට පේන ගන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා අපට අඬ ගන්නවා. ඒකට අපිට හිතෙන්නේ මොකද්ද? එතන තමයි අපිට ආරක්ෂාව කියලා. ඔන්න අපි ඒකට වෙලා යනවා. එහෙම වෙන්නේ අපි මේ ජීවිතේ හරියට සලස්මක් ඇතුව කටයුතු නොකළොත් මේ නිසයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ හරි විදිහට මේක තේරුම් ගන්න කියලා. ඔබට මතක ඇති මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා උදාන්නා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා බණන්න ලැස්ති වෙච්ච කෙනෙකුට නෙමෙයි ධර්මයේ දේශනා කළේ. දුර්විතල මහානායකන මොහේ පස්සේ පන්නපු කෙනෙකුට. දුර්විතල අපලම් හිටපු කෙනෙකුට නෙමෙයි. ඊට පස්සේ ඒ දේවානම් පියතිස්ස රජතුමා කොයිතරම් බුද්ධිමත්ද කියන්නේ ඒ විදුමාරතන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් ගත්තා. අවබෝධ කළා. ඒ ධර්මයේ මොකද කියන්නේ? සත්‍ය හේවීමේ දක්ෂකම. ඒ චූලහත්ති පදපම සූත්‍රය කියන්නේ මොකද්ද? සත්‍ය සොයන්න දක්ෂ වීම. ඒ රජු සත්‍ය සොයගත්තා. අපි සත්‍ය සොයන්න දක්ෂ වුණොත් ඒක පුළුවන් කරන්න. ඉතින් මොකමද මේක තියෙනවා? වනාන්තරයක් තියෙනවා. මේ වනාන්තරේ ඉන්නවා හොඳ උසමහත් බල ඇති හැබැයි මේ වනාන්තරයේ ඉන්නවා හොඳ උසම ගලේ ඇතිලියෝ. එතකොට ඇත්ත හොයාගන්න කෙනා මේ ඇතිලියෝ ගස්වල පිට උලාපු තැන්වල බල. ඇතිලියෝ ගස්වල අතුබිඳ පුතෙන් බල බල. ඇතිලියෝ ගස්වල දලින් බිඳ පුතෙන් බල බලා ගියා කියලා ඇත්ත හම්බෙන්නේ. ඒවට නොරවටි ඇත්තාවම තමන් ගැස් එකෙන් දකින්න ඕනේ. අන්නේ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන සොයාගන්න තියෙන්නේ. ඒ විදිහට සොයාගෙන ගියොත් ඒ කෙනාගේ හිතේ තියෙන පැහැදීම ආයෙත් ඒ කෙනාට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කෙනාට වෙනස් කරන්න බෑ ඒ කෙනාගේ පැහැදීම. දැන් ඊවදී අපි කරුණු කල්පනා කරලා කරුණු කාරණා තේරුම් අරගෙන පැහැදීමක් ඇති කර නොගත්තොත් අපිට එක්කෙනා කියන දේවල් වල අහලා අපේ පැහැදීම වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපේ පැහැදීම වෙනස් වුණොත් ඒක පාඩුව කාටද? තමන් තමයි දැන් අපි පැත්තට කෙනෙක් අපාදවන්න ලේසි. පාදවන්න අමාරුයි. සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වැඩ සිටින ඒ දළදා වහන්සේගේ වන්දනාවට අපිට පහදවන්න කොච්චර මහන්සි ගන්න උනාද? හැබැයි අපාදවන්න නම් එක බොරුවෙන් දෙකින් අපාදවන්න පුළුවන්. දැන් ගම්මුතර තිබුණේ නෑ. අර ස්පේන් එකකින් අධිකපු අතර පාරක් දැම්මා. කැමරාකාර ලේක පොට්ටුව අරගෙන මාධ්‍ය වලින් කිව්වා ඔන්න සුගමාවතීට ගම්වතුර හිර වෙලා ඉන්නවා මිනිස්සුන්ට හෙලිකොප්ටර් වලින් කෑම දානවා කියලා හෙලිකොප්ටර් වලින් දැම්මේ මොකද ඒ සුගමාවතී මුදේ අපේ ඉන්දියන පරිදි හෙලිකොප්ටරින් දෙපාරක් ඇවිදින්න සාහිත්‍යයට මල් ලක් කළා පොරොන්දර විදිහට පුරය ගලුවා ආ හෙලිකොප්ටර් යනවා එහෙනම් මේ ගම්වතුර ගලලා ඔන්න පොළොන්නරුවෙන් දුන්න වාදයට දැන් මිනිසුන් ලක්ෂ ගාණක් ඉර වෙලා ඉන්නවා හෙලිකොප්ටරෙන් කෑම දමා අපි. වන්දනාන ගියයි බර වුණා එහෙනම් මහා ගම්ම තුනක් කැවිලින් මේ වුණා බුදු රැස් බලන්න ගිය උන්ට යසයි. ඔන්න බනින්න ගත්තා. එතකොට බලන්න අපාදවන්න කොච්චර ලේසිද? දැන් හෙලිකොප්ටරෙන් දැම්මේ මොනවද? මල් දැම්ම මහසෑයට. ඒ හිටපු අය කොල් සාදුනාද පවත්වද්දී එකපාරක් මල් දාලා ගියා ආයෙ පාරක් හෙලිකොප්ටරේ ආව ආයෙ මල් දාලා ගියා. බලාගෙන හිටියා පොළොන්නරුවේ පැත්තෙන් යන අතම් පුද්ගලයන් බලන් ඉඳලා මාර්ගය වලට කෝල් කරලා කිව්ව දැන් අපි දැක්කා හෙලිකොප්ටරේ ගිහලා කෑම දැම්මා. අමුබුරු පිළිගත්තා ඒ වේදල්ලාපු මිනිස්සු තුනුරුවන්ගේ කෙරෙහි හිත පහදවා ගන්න තියෙන අවස්ථාව නැති කරගත්තා. දැන් බලන්න පුළුවන් නම් මේ මේ පාර පොසොන්නකට අනුරාධපුරේ වන්දනාල ගිහිල්ලා වාහන ගිය හැප්පුණාද? මිනිස්සු මරුණාද? බැරි වෙලාවත් ඒ දෙකක් වුණා නම් මන් ඉඳලා සෝතාමේ සෝක්සවාවතීට අර මහා වනාන්තරයේ මහා වනාන්තරයේ අවුරුදු 800කට පස්සේ ඒ වගේ ජනගංගාවක් ගැලුවේ. ඉතින් අපි තුනරුවන් වන්දනා කළා දෙවියන්ට පින් දීලා පිළලා හිටියා. කිසි දෙනෙකුට සතෙකුගෙන් සර්පයෙකුගෙන් කාදරයක් වෙන්න එපා කියලා. ඒ මහවනාන්තරේ කිසි කෙනෙක් රයික් දෂ්ට කරේ නෑ, පොළොනික් දෂ්ට කරේ නෑ, පත්තයි ගෝලිසික් කෑවේ නෑ. මේවා හරි පුදුම දේවල්. එදා පූජාව දවසේ ඒ වට කරගෙන හිටියා 150ක් පමණ වූ අධිරාජ්‍යයක්. එතකොට මේ ඇත්තන්ට අලිවිලි දාලා පැන්නුවා. බැරි වෙලාවට එයාට කිපිලා. අනිත් පැත්තෙන් ගිහිලා ගහගෙන නවත්තා තිබු වාහන වලට බැටතුනා. ඒ කිසිවක් උනේ නැහැ. ඒ හරි පුදුමයි. සම්බුද්ධ බලය. නමුත් සම්බුද්ධ බලයේ හිත පහදවන්න දුන්නේ නැහැ පිරිහුණු මහත්මිය විසින්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවන්න දුන්නේ නැහැ. ඒකට හානි කළා. එතකොට බලන්න මේ පැහැදීමකට හානි කරන්න හරි දෙසි. පැහැදීමක් ඇති කරගන්න කොයිතරම් අමාරුද? අපට හිත සුපිනිස පවතින්නේ පැහැදීමට හානි කිරීම නෙමෙයි. සිත පහදවා ගැනීමයි. එතකොට සිත පහදවා බොහෝ පිරිසකගේ සිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදවන්නේ එක්කෙනෙක් වලිකක්ද ඒ පැහැදිලිව නැති කරන්න සිය ගණනක් වලිකම කොයිතරම් වෙනසක්ද මේ පිරින ලෝකේ ඉතින් මේ නිසා මේ ගැන අපිට හරිය තේරුමක් වෙන්න ඕනේ. දැන් මරණ බිල්ල කිපුණා. මොකද හේතුව මේ දෙවියන්ට අපි ආරාධනා කරලා පින්කමට සහභාගී වෙන්න කියලා අර අරවදී සෝමාවතී ධම්මතුර කී අපහාස කරපු නිසා කොළඹින් දැන් අටවෙනිද තමයි අපි අටවෙනි සෙනසුරාදා තමයි යට සෙනසුරාදා තමයි සෝමාවතී වන්දනාව කළේ හරියටම සතියේ 15 වෙනි සෙනසුරාදා කොළඹ යටවෙන්න ගැලුවා අපට බැන්නා විසිරින්නේ පෙනචරේකොට ඉහිලෙලා පොළොන්නරේ නුවර කත කළා කියලා විසිරින්නේ ගම්මුතුලි මල කොළඹ හරි පුදුමයි දේවකෝප කියනවා මම ප්‍රසිද්ධිය කිව්ව මේක දේවකෝපයක් කියලා මාධ්‍ය ගොළු වෙලා හිටිය උත්තර නැහැ එතකොට බලන්න පිරිහුණු මනසින් වාර්තා කරන ඒ දේක තුළ කොයි තරම් මිනිසයාගේ පිනට බාධා සිදු වෙනවාද? මේ නිසා මේ පිනට බාධා කරන විතර ද්වේෂී කියලා කෙනෙකුට හිතෙනවා. නමුත් මේකෙන් වෙන පාඩුව බොහෝ කල කොට බලපානවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි සිත පාදලා ගන්න අපිට තියෙන අවස්ථාව අපි මගහරවා ගත යුතු නැහැ. දැන් බලන්න චුට්ටක් හිතලා පින්වත්නි මිදුවාරාතන් වහන්සේ කියලා කියන්නේ දෙදේශික එක. උන්වහන්සේගේ ජන්ම භූමිය ඉන්දියාවයි. උන්වහන්සේ පුතුනේ විදේශා කියන නගරේ. උන්වහන්සේ පාඩලි පුත්‍රේ රජ කරපු ධර්මාසුර රජු වන්නේ පුතා. එනම් උන්වහන්සේ ලාංකික කෙනෙක් නෙමෙයි. එතන අපේ රටේ වරින් වර විදේශිකයෙක් පැමිණුණානේ. අපේ රටේ විජේ කුමාරය පැමිණියා, අනිත් අය පැමිණියා. ඊට පස්සේ දෙමළයි පැමිණුණා, ඉලාර පැමිණියා, කාලිංගමාග පැමිණියා, පෘතුගීසින් පැමිණියා, ලම්දේසින් පැමිණියා, ඉංග්‍රීසින් පැමිණියා. මේ පැමිණිච්ච සියලු දෙනාට විදුමානාතන් වහන්සේට හැර අර සියලු දෙනාටම මොකක් හරි චෝදනාවක් තියෙනවා. නැද්ද? ඒ හැමෝටම මොකක් හරි චෝදනාවක් තියෙනවා. මේ මහරහතන් වහන්සේ ලංකාවට පැමිණිච්ච විදේශික කෙනෙක්. බලන්න උන්වහන්සේ ලංකාවට පැමිණිලා රාජ්‍යරන් ඉස්සලා මොකද කිව්වේ? සමනමයන් මහරජ ධම්මරාජස් ශ්‍රාවක මහරජතුමනි අපි ශ්‍රමණවරු ධර්මරාජන් වහන්සේගේ ශ්‍රාවකයෝ තවේම අනුකම්පාය ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මරි ධම්මදීපාහිදාගතා ධම්මදිරිදලා අපි මේ වැඩි එවනි මේතුම බලන රාතන් වහන්සේලගේ වචන දෙකට කාටුනේ ඔබ දන්නේ ඇති සුද්ධ ලංකාව ලියා ගන්න පොරොන්දු වුණා පෙරහැර කරනවා කියලා දම්දා මහන්සියට කවුරු කරනවා කියලා ඒ පොරොන්දු 50කට කැඩුවේ නැහැ බාපු විමසුම් කොච්චර කැඩුවද මේ දේශපාලනය තුළ මීතමාරාතන් වහන්සේ එදා රජවට කියනවා තවේවානුකම්පාය ඔබට අනුකම්පාවෙන් වයි ජම්බුදී පායිදාගත අත්තපති විදලා තිබේ ආවේ ඒ අනුකම්පාව අපි අදත් විපාක ලබනවා අදත් ඒක පිළිස ලබනවා අපට ආදරය කරපු මේ ලංකාවේ ජීවත් වෙච්ච අපට ඇලුම් කරපු එකම කෙනා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිද්දී වයස 32යි. පිරිනම් පෑද අවුරුදු 80 වෙදී මවුරටට තියෙන්නේ මවුරටට වැඩින්නේ. පියාව බලන්න කියලා වැඩින්නේ. තමන්ගේ මුළු ජීවිතය අවශ්‍ය වන සැලසූ සීමහා බෝධියේ දකුණු සාකාව උත්තරීතර පියවරගෙන සක්දිවිදු වන්දනා කර කර සිටිය. තවති සාමි සිළුමින සෑයේ පිහිටුවා වන්දනා කර කර සිටිය අකුදාතුව උරේ සැටේ. දකුණු උරේ සැටේ මීට වඩාම දින තූපාරාමි තැන්පත් කෙරුවා. නීති මහරහතන් වහන්සේ අපේ රටේ සිංහල දරුවන්ට පැවිද්ද දීලා ත්‍රිපිටකේ කටපාඩම් කෙරෙව්වා. රහතන් වහන්සේට බිහි කෙරෙව්වා. දහවට කුලයක් ශිල්පීන් දඹදිව ඉඳලා මිනිහ ගෙනල්ලා අපේ අයට පුහුණු කෙරෙව්වා. බෝධීන් වහන්සේ දකින්න බෝධිවාරකාර පරම්පරාවක් හැදුවා. ඊට පස්සේ නිමෙයිද අපේ එකට ධර්ම පීඨෝනේ ඊට පස්සේ තමයි අපේ රට ධර්ම භාණ්ඩාගාරය උනේ ඊට පස්සේ තමයි අපේ රට පෙරදිග මුදිරට උනේ ඊට පස්සේ තමයි අපේ රට පෙරදිග භාණ්ඩාගාරය උනේ එතකොට මේ සියල්ලම අපට දායාද කළේ මේ මහරහතන් වහන්සේ එතකොට ඒ නිසා තමයි පින්වත්නි අපි මේ ඉන්නේ අනිත් හැමෝම ඇවිල්ලා අපිව විනාශ කළා. කාලින් කුමාරට මේ රට පාලනය කළේ මේ රට පාලනය කරන දෙමී නාවේ විනාශ කරන්න. රාමායනේ කියෝලා රාමායනේ පිට අවුරුදු 10කට වගේ කාලෙම රාමායනේ කියෝලා කල්පනා කළා අපේ දෙවියන්ගේ නෝනා විසව පැහැරගත්තු රට මේ රටේ ඉන්නේ බමුණු රටේ. බමුණු බුද්ධාගම විනාශ කළානේ. දැන් බලන්න මම පිටික මතකද ද්වේෂයවට පස්සේ මිනිස්සු අර වෙනකොට වෙන හදෝනියක් කරනවා. කරන්නේ කොහොමද? අමනුෂ්‍යයන්ව මතුරුල මතුරුල අල්ලගෙන අමනුෂ්‍යයන්ට කියනවා අල්ලක කරපන්. මේක කරපන් කියලා විනාශ කරනවානේ. ඒ විනාශ කරනවා. බලන්න ඔබ දඹදිව ගිහිල්ලා තියෙනවා නම් දකින්න ඇති. බුද්ධගයාට ඉඳලා බරමේ රජගහනුවරට යද්දී පාළු කාන්තාර අර ශාස්ත්‍රීය භවනේ මේ කොඩවින කරලා බ්‍රාහ්මණය මොකද කළේ අසුර බලය අල්ලගෙන මතුර මතුර කොඩවින කළා මිනිස්සුන් මෙරක් විනාශ කරලා සම්පූර්ණයෙන්ම බුදුදහම ඉන්දියාවේ අතුරුදහන් කළා වෛර බැඳා බුදුදහමට මොකද ඒ ධර්මයේ කුල වේදෙන්නේ නැහැ වෛර බැඳා ඊට පස්සේ බ්‍රාහ්මණයන්ට බණ හිතුණා. දැන් බුදුදහම බබලනවා ලංකාදීපේ. එතකොට අනාගතේ අපි ලංකාදීපේ ඉතුරු කළොත් මේකෙන් අරණ දෙනල බෝ කරන්න පුළුවන්. එහෙනම් ලංකාදීපෙත් විනාශ කරන්න ඕනේ. ලංකාදීපේ විනාශ කරන්න තමයි රාමායනේ ලියුවේ. ලංකාවේ මිනිස්සු මේක දන්නේ නැහැ. දසේනා කියලා උත්සවයක් තියෙනවා ඉන්දියාවේ නේද? දැන් මේ කාලේ ඉඳලා දැන් අවුරුදු 1000ක් විතර කාලෙ වෙනවා. ඒ කාලේ ලංකාව අඹලා ලංකාවේ රාවණගේ පින්තූරය හදලා මිනිසු කරන්නේ කෑමකට ගිහිල්ලා නිවිතියනවා. අද එතකොට ඒකට හැබෑවටම මේක කළා. ඒ ලංකාවේ බුද්ධ ශාසනය විනාශ කරන්න කිව්වා මේ ලංකාවේ ඉන්නේ රක්කුසෝ. රාක්ෂස පිරිසක් ඉන්නේ. මේ ඒ රක්කුසන්ගේ නායකය තමයි රාවණ. ඒ රාවණ කියන රක්කුසු රජා තමයි අපේ දෙවියන්ගේ විසව පැහැරගත්තේ. ඒ නිසා හනුමාන් මෙහි ලංකාව ගිනි කිප්පා. උඹලන් ගිනි කියාපා. ඕක තමයි තියෙන පළවෙනි දේ. ඒ පණිවිඩය අල්ලගෙන රජවරු ඇවිල්ලා කාලෙක මාර්ගයෙන් රැද්දෝ දකුණු ඉන්දියාවෙන් අරගෙන ඇවිල්ලා මොකද කළේ මුළු ලංකාවම ගිනි ගිහිප්පා බේර අනුරාධපුර පැත්තේ ගිහිල්ලා බලන්න ඒව ගිනි තැබීමකින් තොරව ඒ විදිහට විනාශ වෙන්නේ එතකොට මේ සුද්ධ ලංකාව අල්ලද්දී ඒ කාලෙ වෙද්දී මේ ඔක්කොම වනාන්තර අවුරුදු 1000 ලෝකේ ශාස්ත්‍රීයකම ධනවත්ම නගරේ අලිකොටිය වගවල සම්පි වනාන්තරය වුණා. සෝමාවතිය, සිරිරුවාවිල මේ ඔක්කොම දැන් වනාන්තර. මේ නගර විලාප පිට පලාත්. මේ ඔක්කොම විනාශ කළේ කාලෙක මාන. ඒ විනාශය ඉවර වෙලා අන්තිමට අනුරාධපුර පැත්ත අතාරින්න වුණා. අන්තිමට රාජධානිය ගියා නවදිනියට. කරගන්න බැරි කියලා අන්තිමට කොළඹට යනකම් ගියා. අන්තිමට සුදු පුතුගීසි කාර්යත් ඇල්ලුවා. ලන්දේසිත් ඇල්ලුවා. ඉංග්‍රීසිත් ඇල්ලුවා. අල්ලා මොකද කළේ? අපිට ලාභයක් කළාද? අපේ ජනතාව තිසරණින් අයින් කළේ නැද්ද? අයින් කළා උන්ගේ මිත්‍යා දෘෂ්ටිය අපේ ජනතාවට පුරුදු කෙරෙව්වා. ඊළඟට අපිව ලෝකයේ ඉන්න දුප්පත්ම ජනතාව බඩපත් කෙරෙව්වා. දැන් මේ රටවල් කියනවා අපිට ඇගිලි කරලා උඹලා දුප්පත්. උඹලා රටින් ඕනේ අපේ ආධාරවලින්. නමුත් අපි මේ විදිහට දාතියක් නෙවෙයි. එතකොට අපි සත්‍යමත් උනේ මීදු මහරහතන් වහන්සේගේ වැඩපිළිවෙල නිසා. මේ මීදු මහරහතන් වහන්සේ අපට මේ ජීවිතේ සැපසේ වාසය කරන්නත් අද පිළිවෙල හැදුවා. සංසාරෙන් එතනම ඉන්න වැඩ පිළිවෙල කොතරම් අපේ මුතුන් මිත්තන් ඒ කාලේ පුරුදු වුණාද කියන්නේ වීවිනේල ගන්න විදියක් නැහැ. බ්‍රහතන් වහන්සේලා ආහසෙන් වඩිනවා. අනුරාධපුරේ ස්වර්ණමාලී මහා සෑ මළුවේ එක තැනක්වත් නැහැ. ස්වාමීන් වහන්සේ නමක් වාඩි වෙලා භාවනා කරලා රහත් නොවුණු. අද මේ භූමියේ ළමයි ඩොල්ටක කලා සින්දු කීකිය හරිනවා. කොච්චර වෙනසක්ද? කොච්චර පරිහානියක්ද අපේ? ඒකට බලන්න මොනතරම් අපේ ජීවිත කඩාගෙන වැටලද? ඒ කාලේ ආසින් ගිහපු අපේ අද පිළිතුරකට කොච්චර වෙනසක්ද? එතකොට බලන්න අපිට දෙවියන් අතරින් තියෙන අවස්ථාවක් එහෙම වෙලා ගියා. කොච්චර වෙලා ගියාද කියන්නේ අපි දෙවියන්ට අපහාස කළා. දිවි ලෝකේ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා. ධර්මය අවබෝධ කරගන්න නම් මනුස්ස ලෝකෙම ඉන්න ඕනේ කිව්වා. හැබැයි මනුස්ස ලෝකේ කවුරුවත් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. කුඩු ගේන කම්තර කියලා හිටියා. ඉඳලා කතාවට විතරක් කියනවා මනුස්ස ලෝකෙට වෙන්න ඕනේ ධර්මය අවබෝධ කරන්න කියලා කියනවා. කියලා ඉතින් අනුන්ට අදෝගයෝගේ අනුන්ට දිනකෙලෙදි හිටියා. ඉතින් මේ නිසා දැන් බලන්න මේකින් අපිට ගොඩ එන්න නම් අර මේතු මහරහතන් වහන්සේ අපිට දීපු දේ අපි ගන්න ඕනේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදාමයේ ඇත්තල සුද්ධ කරලා පීතුමහරහතන් වහන්සේ දේශනා කළා ඒ අනුලාභිසු ප්‍රධාන සීවකදාට අනුරපුර අනුරාධපුරේ ඒ සියලු නගරවාසීන්ට විමාන වස්තු විමාන වස්තු කියලා කියන්නේ පින්දාම් කරපු අය දෙවියන් අතර ඉපදීලා සිටින ප්‍රවෘත්ති. අද වර්තමානයේ මනුස්සයන්ට එම ප්‍රවෘත්ති නැහැ. පින්දාම් කරලා දෙවියන් අතර ඉපදිච්ච ප්‍රවෘත්ති විස්තර ඊළඟට පව කරලා පෙරේත ලෝකෙ විඳින දුක වේදවත්තු වස්තු කියන්නේ එතන කතාන්දරේ ප්‍රේතයන් පිළිබඳ කතාවක් ඊට පස්සේ මේ තුමාරාදන් වහන්සේ දේශනා කළා අනමතග්ග සංගත්තේ ඒ කියන්නේ කෙලවරක් නැති සසරේ අපිට පැමිණෙන්න සිද්ධ වීම නිසා විඳින්න වෙන දුක්. ඒ කාලේ හිටපු සිංහල ජනතාව අපේ මුතුන් මිත්‍රෝ අසගලේ නැහැ. විදුමාරතන් වහන්සේ දිවිලෝක ගැන අහුවාම කොහෙද තියෙන ගිලන්නේ නැහැ. අද අපේ මොලේ අවුල් කලේ කවුද? අපි විනාශ කරපු සුද්ධමයි. පෙරෙත් දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ කියලා සූත්‍රය අනුව ඒක පාඩම් කරන් අපිත් අහනවා. පෙරෙත් ලෝක නිරේ තියෙන කොහෙද කියලා සූත්‍රය අහනයි සුද්ධන්ගේ ආගමේ ඒවා නැන්නේ. එනිසා දන්නේ සූත්‍රය. සූත්‍රය කියන්නේ මිනිස්සු මරණොත් මලාමයි ආයි පුදින්නේ නෑ. ඒක නෙමේ හිට්ලර් අර පිරිස් මැරුවේ ලක්ෂ ගාණක් මැරුවනේ. ලක්ෂ 60ක් මැරුවා. පොළොන්තේ ජර්මනියේ ලක්ෂ 10ක් මෙරුවා. ඒ විදිහටම මරලා තියෙනවා මේ අර පාලේක පාට. ඒ මරණ විදිය අපි විස්තර දන්නේ ඒකට පින්වත් මේ හිම මෙරි මෙරි එන ගමනේ බුදුරජාණන් වහන්සේ විනෝදාරතන් වහන්සේ අපට දේශනා කරනවා මේ කෙලවරක් නැති සංසාර ගමන විස්තර කරලා මේකට තියෙන එකම විසඳුමයි උන්වහන්සේ විසඳුම දේශනා කළා සත්‍ය සංයුත්තේ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පමණයි මේකට ඇති එකම විසඳුම එතකොට මේ පිරිස චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වුණා දැන් මේ කීමේ අවුරුදු 2200කට කලින් ඒ කාලේ ඉන්න මිනිසුන්ගේ හැඩරුවයි මේ කාලේ යන මිනිසුන් ගැටලුව ඇතර ලොකු වෙනසක් නැති වෙති. හැබැයි ඥාන සත්‍යය නම් වෙනස්. මොකන්ද වෙනස්? ඒ කාලේ මිනිසුන්ට කියන කාරණාවල් අවබෝධ කරගන්න ඉක්මනට. මේ කාලේ මිනිස්සු අවබෝධ කරගන්නේ නැහැ. ඉක්මනින්ම මුලා වෙනවා. රැවටෙනවා. අනුන්ගේ බස් අහනවා. ඊළඟට හිත දුර්වලයි. ඉක්මනට කෙලෙස් හට ගන්නවා. ඉක්මනට මෝඩකම් කරනවා. මේ කාලේ මිනිස්සයා. එතකොට මේ ගතිය නැහැ. ඒ කාලේ මිනිස්සයාට. ඒ කාලේ කෙනා හිතට වීර්යය අරගෙන අකුසල් දුරු කළා. කුසල් වැඩුවා. මේ කාලේ කරන්න බෑ. ඇයි අර අමනුස්සෙන්ට බලි පිටියේ විදිදී අපි මේ ආපු පිළිවෙල නිසා ධර්මයේ හැසිරෙනවට මිනිසුත් විරුද්ධයි. අමනුස්සෙත් විරුද්ධයි. වේදමාරණතන් වහන්සේ ලංකාවට වැඩම කරලා වැඩම කරද්දී ලංකාවේ පිරුවන් සරණන් ගියපු ජනතාව නෙමෙයි හිටියේ. බස්කල් වලට වන්දනා කර කර දඩේ මේ ගිය පිරිසක්. එතකොට වේදමාරණතන් වහන්සේ ලංකාවට වැඩි යහසින්. අහසින් වැඩලා තමයි අම්බස්තලේ වැඩ හිටියේ. එතකොට උන්වහන්සේ පහළට වැඩි ඉර්ධිය වැඩලා ධර්ම දේශනා කළා. එදා රාත්‍රියේ උන්වහන්සේ සුමන සාමණේරයන්ට ප්‍රකාශ කළා සුමන සාමණේරයනි දෙවියන්ට අපි බණක් කියමු කියලා. දෙවියන්ට අඬ ගන්න කිව්වා. එතකොට සුමන සාමණේරයෝ දෙවියන්ට අඬ ගැහුවා රාත්‍රියේ සමන්ත චක්කවාලේසු හා පස සප්පලවල් වල ඉන්න අත්‍රා ගච්ඡන්තු දේවතා දෙවිවරුනි මෙහිට පඩිත්වා සද්ධම්ම මුනිරාජස්ස මුනිරාජන් වහන්සේගේ සද්ධර්මය සුරන්තෝ සග්ගමුක්කදං ඒ ස්වර්ග මෝක්ෂ සම්පත්තිනේ ධර්මය අසත්වා ධම්මස්සවන කාලෝ යම් පදන්තා පදන්තා කිය පින්වත්නි පින්වත්නි මේ ධර්ම ශ්‍රේණයට කාලයයි කියලා. එතකොට දසසහ දසදහසක් සක්කල වලින් දිවිවරු වැඩියා. ඒ කාලේ තිබුණ අමනුෂ්‍ය බලය නෙවෙයි. ඒ කාලේ ලෝකෙ තිබ්බේ සම්බුදු බලය. ඒ බුදුරජාණන් වහන්සේ සේනා සහිත මාරයා පරද්දවලා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා තුන් ලෝකෙම තමන්ගේ යටතට අරගෙන. එතකොට බුද්ධානුභාවය තමයි ලෝකෙ බලපෑත්වේ. එතකොට දෙවිවරු ජාතුමා රාජිකේ ඉඳලා අපිට බඹලෝ දක්වා දෙවිවරු ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රණ වාසී අර දිගුරේ ලෝකවලින් ආවහම මිහින්තලෙට අර දස්කල් වලට ගඳක් පිටුම් වලට බැලිවිලි හිටපු භූත කොටස් පසු වෙලා ගියා ඊට පස්සේ මේද මහරහතන් වහන්සේ දෙවිවරුන්ට දේශනා කළ සමචිත්ත පරියාය සූත්‍රය ඒ සූත්‍ර දේශනාව අහලා දෙවිවරු ගොඩාක් පැහැදිලා අර දෙව් පිරිස සංඝ පිරිසත් එක්ක එකතු වෙලා හිටියා ඒ නිසා ඒ කාලේ කිසි කරදරයක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලංකාවේ පැතිරිලාගේ අද මිනිස්සු පිරිවරාගෙන ඉන්නේ කවුද? අර අමනුෂ්‍යයෝ. එතකොට මේ අමනුෂ්‍ය කැමති නෑ මිනිස්සු සීලෙන් පිරිවරාට. අමනුෂ්‍ය කැමති නෑ මිනිස්සු ධර්මයේ හැසිරලා සංසාරෙන් එතර වෙනවට. ඒ නිසා මට මේ සසරෙන් එතර වෙන්න ඕනේ. මගේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා අද ගමන යන්න අමාරුයි. ඔන්න වෙනස. ඉතින් මේ නිසා එදා තිබිච්ච පිළිසරණ අද අපිට නැහැ. ඉතින් මේක අපිට තේරුම් ගන්න ඕනේ අපිට දැන් ඇත්ත වෙහිලා තියෙන්නේ ඉස්සර වගේ නෙවෙයිනේ. අපිට දැන් කල්පනාවල් සීමා වෙලා තියෙනවා. ඉස්සර අපිට හිතන්න අවස්ථාවක් තිබුණා. දැන් නෑ. දැන් අපිට ටීවී එක දෙනවා. පත්තර තියෙනවා. රේඩියෝ තියෙනවා. හෑන්ඩ් ෆෝන් තියෙනවා. මේ ඔක්කොගෙම අපේ කල්පනාව ඒවට දීලා තියෙන්නේ. බටේර කරනවාදී. දැන් බටේර කරන මිනිස්සු ජීවත් වෙන පුළුවන් කාලේ ඊට පස්සේ ඒගොල්ලෝ සල්ලි හම්බ කරගෙන ඉඳලා සල්ලි ටිකක් එකතු කරලා ඒගොල්ලෝ කරන්නේ වැඩි නිවාසයකට යනවා. ඒකට ඒගොල්ලෝ මැරෙන්නේ කොහෙද? වැඩි 100ක්ම මැටි වාසික තමයි මෙරෙන්නේ. ඒ සලකන්න කෙනෙක් නැහැ. ගෙවල් දොරල් විකුණන එක බැංකුවේ දාලා ඒකෙන් මිලව ගන්නවා. බැරි වෙලත් බැරිනොත් ඒ ඉතුරු සාලේ ටික පල්ලියට ලියනවා. එහෙමයි බටේ යන්නේ. ඊට පස්සේ මේ පසුගිය දවස්වල මට බැරිදින වාසික කෙනෙක් කිව්වා වැඩ කරන සේවය කරන කෙනෙක් කිව්වා මේ ඒ වැඩි නිවාසේ එක දවසක් මේ රූපවාහිනී රූපවාහිනී කැඩිලා ඔක්කොම කැඩුණාට පස්සේ දැන් දවසක් රූපවාහිනී වැඩ කරන්නේ නැහැලු අර කොල්ලෝ වැඩි හිටියන වයස ගාචල සීලන පිස්සු වගේලු කෑලේ ගහන්න අපි කොහොමද ජීවත් වෙන්නේ කොහොම එක කොහොම එක කියලා ඇයි ඒගොල්ලෝ එතකොට සම්පූර්ණයෙන්ම හිර වෙලා ඉන්නේ කොහෙද ටීවී එක හිතන්න අවස්ථාවක් නැහැ දැන් මේ අපිට ඉස්සර හිතන්න අවස්ථාවක් තිබ්බා. දැන් අපිට තේරෙන්නේ නැති මේක යනවා මොයිලු ලෝකෙ වෙනස් වෙන විදිය මේක. මේක වෙන්න වෙන්න මේ මිනිස්යා ප්‍රේම. මේ මිනිස්යා පිළිහෙනකොට ලක්ෂණ මොනවද? පිළිහෙන ලක්ෂණ මේ අපෙන්වත්. ශනික කෝපේ. ඊළඟට තමයි ඊර්ෂ්‍යාව. ඊළඟට අහංකාරකම. අනතුරු ලෝභය පරිගැනීම ඊළඟ එක තමයි කර්ම කර්ම පල විශ්වාස නොකිරීම මෙලොව පරලොව විශ්වාස නොකිරීම මේ ලක්ෂණ ආපකමන් ක්‍රමානුකූලව අර මනුස්සයා පිරිනවා ඒක නවත්තන්න ලෝකේ කාටවත් බෑ ඒ පිරිහුණාට පස්සේ යා හිතමන අපිට දේවල් කරනවා ඒ නිසා පින්වත්නි එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ කිව්වොත් මේ ජීවිතේ අපිට ඉවර වුණාට පස්සේ ඊළඟට අපි ආය මනස ලෝකේ උපදින්න ඕනේ කියලා අපිට මේ ටික ඊළඟ පාර නෑ. කොටිම බලමු හිතලා මට මතක අපි පොඩි කාලේ අපි පොඩි කාලේ ටියුෂන් පන්තියේ නෑ. අපි ඉස්කෝලේ ගියා. ආවා. හවස් සරුවේ අපේ ගෙවල් පැත්තේ බකුඹුරු අපි මේ වේ එක්ක සාරුම් කරලා ඉන්නවා. එක්ක එල්ලේ ගහනවා. එක්ක අපි ඒක අසුර නැගගෙන ත්‍යාග ගහින්නවා. අපිට මොනවා හරි දෙයක් තිබුණා සෙල්ලම් කරන්න. ඉස්සරහටම ළමයින්ට අවස්ථාව ලැබෙනවාද? ටික ටික පිටිසර කලාවතුල ඒක ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. නැති බැරි කම නිසා. පුළුවන් එක්කෙනා කරන්න මොකද්ද? තමයි ටියුෂන් යනවා. එතකොට අපි පොඩි කාලේ විඳපු නිදහස අර ළමයින්ට නෑ ඊට පස්සේ ටික ටික ළමයන්ගේ හිතීමේ හැකියාවක් නෑ මොකද ඒ ළමයි ඉස්සරහට ගෙනියන්න ඕන නිසා දෙමාපිය මොකද කරන්නේ ඉස්කෝලේ ගිහලා අප ගමන් ගේම මේ ළමයා පන්තියක් ඒ පන්තියවල ඒ ළමයි එනවා ඒතර සාමාන්‍ය ළමයෙකුට තියෙන විනෝදේ සතුට මොකවත් මේ ළමයිට නෑ දැන් ඒ වගේ ලෝකයක් තමයි ඇතිගෙන එන්නේ. එතකොට මේගොල්ලන්ට හිතන්න පුළුවන් කමක් නැතු වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කලින් පාටෙන දේශපාලන මතවලට ගොදුරු වෙනවා. ත්‍රස්තවාදයට ගොදුරු වෙනවා. නවත්තන්න බෑ. ඊට පස්සේ විනාශ වෙලා යනවා. මේ නිසා එතකොට අපි අනාගතයේ මේක වැඩි වෙනවා. එතකොට පින්වත්නි අපි ආයේ මනුස්ස ලෝකේ ඉපදිලා ධර්මයේ ඇසිරෙන්න බලාගෙන හිටියොත් ආයෙ මනුස්ස ලෝකෙකට සමාගම හම්බ වුණාවක් නැහැ. අපිත් නැහැ. ධර්ම කියන්නේ කෙනෙකුත් නැහැ. සමහර විට ආයෙ ඔක්කොම කියාගෙන දැන් ඉතින් මොකුත් නැහැ. මයිටි බුදුහාමුදුරන්ගේ පැත්ත බලාපල්ලා කියලා. ඊට අපි සාමුදාය ශාපති කියලා අපි පරණ පදේ ගහගෙන යනවා. අපේ අන්තිමට මරණින් මත්තේ සතර අපායට වැටෙන්න තමයි ආරිතුරු වෙන්නේ. මේ නිසා මෙච්චර විස්තර මට කියන්න උනේ අපිට මේ අපි මොකද්ද කරන්න කියන එක මොකද්ද අපි කළ යුත්තේ කියන එක පැහැදිලි කරගන්නයි මේකෙන් බේරෙන්න නම් අපි එකක් කරන්න ඕනේ පළවෙනි එක තමයි ගෞතම බුදුරජාණන් වහන්සේව සාරණ යන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන කෙනා ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු කරුණු ගැන ඔහු නුවණින් කල්පනා කරලා හිත පහදවා ගන්න ඕනේ. මේක බුද්ධ දේශනා නොදෙම අපිට මේක කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් බුද්ධ දේශනා දැනගන්න ඕනේ. ඒකටයි පින්වත්නි අපි මහානුවණාවේ සරල භාෂාවෙන් බුද්ධ දේශනා පරිවර්තන කළේ. ඇයි ඒක දන්නේ නැත්නම් ඒ කෙනාගේ හිත පහදා ගන්න ක්‍රමයක් නැහැ. හිත පාදා ගන්න නැත්නම් බොරු කියන්න පුළුවන්. මම සමහර අවස්ථා අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා කියලා සමහර ඒවා මම අහලා තියෙන මෙහෙමන. බුදුරජාණන් වහන්සේ වදාලාලු දෙදෙන පුතුන් අම්මා කියලා. එහෙම එක පුදු දේශනාවක් නැහැ. ඒකට ඒක බොරුවක්. ඒකට බුදුරජාණන් වහන්සේ එක දවසක් ඇහුවා මේ බුදුරජාණන් වහන්සේ දැන් පිරුම් පැවට පස්සේ බුදුන් ගැටියට දෙදෙන දීමා පෙමුතියා ගන්නවා. එතකොට මේ ධර්මීය හපු නැති අය මේ කල්ප තමන් හිතනවා එහෙනම් මේ අපිට පුදුම දෙයක් දෙන්නේ දෙමාපිය අන්න ශාස්ත්‍රඥාන්සේ ආධාරිනවා. එතකොට ධර්මයේ පිට අධර්මයෙන් තියෙන තියෙන අවස්ථාව වැඩි නැද්ද? ධර්මයේ වතුන් නැත්තම්. මේ නිසා බුදුරජාණන් වහන්සේ කොහේවත් දේශනා කළ නැහැ. උන්වහන්සේ දේශනා කළ තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේට තියාගන්න කිව්වා. උන්වහන්සේගේ ධර්ම විනය. ඒක අපි ඒක ප්‍රකාශ නොකළා නම් ඒ බුදු දේශනාව ඉස්මතු නොකළා නම් දැනගන්න ක්‍රමයක් නැහැ. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන අපි හිත පහදවා ගැනීම සුළුපටු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතයට විශාල ආරක්ෂාවක්, රැකවරණයක්, පිහිටක් අනුග්‍රහය අනුගලය පිළිසරණ එතකොට උන්වහන්සේගේ හිත පහදා ගන්න එක මේ එක සුද්ධන්තේ මනස්ගතාල වූකරේ හිත පහදා ගන්නට වඩා කොයිතරම් වටිනවද මේ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ඒක තමයි පින්වත්නි උන්වහන්සේ රාග ද්වේෂ මොහ නැති කෙනෙක් මම ඔබට මේ ධර්ම දේශනා පටන් ගන්න විට කියුවා මේ දෙවියන් මිනිසුන් ගමනුස්සයන් අපි ඔක්කොම විඳවන්නේ රාග දේශමෝ නිසා කියලා. එතකොට රාග දේශමෝ නැති කෙනෙක් ඉන්නවා නම් තාක්ෂා ගුණෝපදේශ නැතුව ආගවත් උදව්වක් ප්‍රකාරයක් නැතුව රාග දේශමෝ හිතකින් ප්‍රහාණය කළා. අරහත්ත්වයට පත් වුණා නම් මේක ශ්‍රේෂ්ඨ උදයක්. එතකොට එහෙනම් අපි පළවෙනි ඉස්සෙල්ලම පාදින්න ඕනේ බුදුරජාණන් වහන්සේ තුල රාග දේශමෝ නැතිකම ගැනයි. අරහත් ගැන. ඒකයි අපි කියන්නේ ඉතිපිසුර භගවා අරහං. අරහං කියන්නේ රාතන් වහන්සේ. රාග දේශමෝ නැති කෙනා කියන එකයි. එතකොට මේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ රාග දේශමෝ නැති උත්තමේ රාග දේශමෝ නැති බව අද්දුටු සාක්ෂාත් කරපු කෙනෙක්. රාග දේශමෝ නැතිකමට තමයි නිවන කියන්නේ. එතකොට රාග රාග දේශමෝ නැතිකම අවබෝධ කරගත්තු කෙනෙක්. ඒ කියන්නේ නිවන අවබෝධ කරගත්තු කෙනෙක්. එතකොට මේ උන්වහන්සේගේ පළවෙනි ගුණය ගැන අපි හිත පහදවා ගන්න ඕනේ. අපි සරණ ගියේ මෙහෙම කෙනෙක්. ඊළඟට අපි හිත පහදවා ගන්න ඕනේ අපේ සරණ ගිය බුදුරජාණන් වහන්සේ තමන්ම මේ ධර්මය හොයාගත්තු කෙනෙක්. උන්වහන්සේ තමන්ම හොයාගත්තු කෙනෙක්. මේ ලෝකේ කාටවත් උන්වහන්සේගෙන් ඉගෙන ගත්තොත් මිසක් ආයේ වෙන මොකුත් නැහැ ඉගෙන ගන්න. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. තමන්ම හොයාගෙන අවබෝධ කළේ. ඒකෙන් අපිට හරියට හිත පාදවා ගන්න පුළුවන්. ඊළඟට මට හම්බ වුණා එක ධර්මයක බිස්ටියක් වෙන්න. එතකොට ඒ වෙන බිස්ටිය ඉන්දියාවේ ආත්ම භාව හතකට කලින් මේ ධර්මයේ පියාණන් ළඟට මෙක්කනේ. ඉතින් යා දැන් මේ භූත ලෝකයේ අවුරුදු 900කට වැඩි. දැන් කියනවා ඉන්දියාවෙන් දෙද්දී කර්ණාටක ප්‍රදේශයේ අනේ මම මේ බුද්ධ කියලා කෙනෙක්ගෙන අහලා තිබුණේ නැහැ. කිසි දෙයක් දන්නේ නැහැ. මම කලේ මේ අපේ ආගමේ තිබෙන දේවල් විශ්වාස කරගෙන පුරුදු කරපු එකයි. හැබැයි මම මැරිලා භූත ලෝකෙට ගියාට පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ බුදුන් කියලා කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා මොකද ඉහළ දෙවිවරු ඔක්කොම තාම බුදුන් වදිනවා කිව්වා. මිනිස්සුන්ට මේක පේන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ ගැන පින්වත්නි අපි හිත පහදා ගන්න ඕනේ. උන්වහන්සේ විද්‍යාචර්ම සම්පන්නයි. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතය තුළ ඒ අවබෝධය පමතිස්සේම තිබුණා. විද්‍යාචර්ම සම්පන්නයි. උන්වහන්සේ සුගතයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා නිවනටපත් වුණා. උන්වහන්සේ ලෝකවිදු. උන්වහන්සේ තමයි ලෝක ගැන සම්පූර්ණයෙන්ම දන්නේ. ඒ නිසායි උන්වහන්සේ දේශනා කළේ මේ භව ගමනින් ඈතර වෙන්න, ඈතර වෙන්න. මේ භව ගමන තුල රැඳෙන්න එපා කියලා උන්වහන්සේ දේශනා කළේ මොකද? මේ ලෝක ගැන උන්වහන්සේට තියෙන අවබෝධය නිසා. ලෝකවිදු. අනුත්තර පුරුෂ ධම්ම සාරති උන්වහන්සේ මේ ලෝක සත්‍යාව බමුණේ කළා කාර්යත වලින් නෙවෙයි, ධනක ගුරු වලින් නෙවෙයි, සාරපරස ක්‍රම වලින් නෙවෙයි. තුනාසේ හෘදි ප්‍රාත්‍යාද පාල සමහර අවස්ථාවල দমনය කරනවා. සමහර අවස්ථාවල යා කල්පනා කරන විදිය බලන කතා කරන দমনය කරනවා. සමහර අවස්ථාවල ධර්මයේ දේශනා කරන দমনය කරනවා. උන්වහන්සේ තමයි දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ. සත්තා දේව මනුස්සානම්. එතකොට උන්වහන්සේ කාදික ශාස්ත්‍රඥ වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ එතකොට බලන්න දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න බැරි නම් දෙවියන්ගේ ශාස්ත්‍රඥාන්සේ වෙන්න පුළුවන් නේද? ඒක තමයි. දැන් මුන්නාසේ නම් ශාස්ත්‍රඥාන්සේ ශාස්ත්‍රඥාන්සේ කියලා කියන්නේ නිවනට මඟ පෙන්වන්න. ශාස්ත්‍රු කියලා කියන්නේ මේ ගැල් නායකයට කියන නම. ඉස්සර ගමන් කරනකොට ගැලේ ගැල් කියලා කියනවනේ ගැල් කියන්නේ කරත්ත. සරත්ත 500000 පොලිමේ යනවා. ඒ පොලිමේ යනකොට හතම දහස් ගානක් කාන්තාර පව කරගෙන යන්න ඕනේ. ඒකවල කාන්තාර වල දවල්ට යන්න බෑනේ රස්නේ වැඩිනේ. ඒකවල කාන්තාර වල යන්නේ රාත්‍රී කාලේ. එතකොට මේ ආකලේ බලලා ආකාශේ බලලා තරුවෙලියෙන් පාර කියන්න දන්නවා දෙල්නායක. එතකොට ගල්නායකේ තරුණිය දිහා බලාගෙන එතකොට ඇහැරගෙන එයාට යන්න තියෙන්නේ. එතකොට එයා ඉස්සර වෙලා බැල අරගෙන යනකොට පිටිපස්සෙන් අනෙක් කට්ටේ එනවා. ඒක තමයි ඉස්සර යන්නේ. අන්නේ මේ පිරිසව අරගෙන හරිම කැඳවාගෙන යන කෙනාට කියනවා ශාස්ත්‍රු. අන්නේ නමින් තමයි බුදුරජාණන් වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ. බුදුරණාහිට කියනවා සත්තා දේව මනුෂ්‍යාන දෙවියන්ගේ මිනිසුන්ගේ සාස්ත්‍රණ වහන්සේ. උන්වහන්සේ බුද්ධ අවබෝධ කරගත්තුගේ දේශනා කළා. ඒ නිසානේ අපි දන්නේ. අන්නයට අවබෝධ වුණේ නිසානේ. උන්වහන්සේ බකවා මේ සියලු ගුණ දරන්න භාග්‍යවත්. මෙහෙම කෙනෙක් අපට බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙක් අපට හොයාගන්න මේ මේ ලෝකේ එමත වෙන ලෝකේ තියනවාද? එහෙම නැහැ. ලෝකේ කවුරුවත් නැහැ. එහෙනම් මේ ලෝකේ වෙන ලෝකේ කවුරුවත් නැහැ. එහෙනම් අපිට ඒ ගැන හිතලා අපිට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න පුළුවන් වුණොත් අප්නීත මහරහතන් වහන්සේ අපිට දුන්න දායාදයට අපි හිමිකරු වුණා වෙනවා. එතකොට උන්වහන්සේ අපිට තිබු දායාදයේ අපි හිමිකාරය වෙනවා ඒකට. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කෙරෙහි තපාදවා ගැනීම. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙනවා අපි ඔක්කොම මේකෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ අර කරත්තට ගහපු කඩේනේ වගේ එකක් තියෙන නිසා කියනවා. දැන් කරත්ත රෝදේ දෙපැත්තේ හයි කරලා ඒ රෝදේ පස්සලා කරත්තට ඒ ක්‍රෝධේ පිළිලට පයින් නැති වෙන්න කඩණයක් ගන්නවා. ඊට පස්සේ ඒ ගෝලේ කැරකි කැරකි කරත්ති උලේ යනවා. ක්‍රෝධ ගැලවෙන්නේ මේ වගේ කියනවා අපේ කර්මය. කර්මය කියන්නේ අපේ ක්‍රියාව. අපි කරන ක්‍රියාවට තමයි අපි සංසාරේ බැඳෙන්නේ. බැඳිලා යනවා ගැලවෙන්න බැරි විදිහට. එතකොට මේකදී අපිට සිද්ධ වුණොත් වැරදි ක්‍රියාවක යෙදෙන්න සතුන් මරන්න සිද්ධ වුණොත් හොරකමට පුරුදු වුණොත් වැරදි කාම සේවනයකට පුරුදු වුණොත් බොරුවට පුරුදු වුණොත් මත්තන් මද්දගේ පාවිච්චිට පුරුදු වුණොත් මේ ක්‍රියාව විසින් අන්න කඩේනේ හයි කරලා තම කරලා දානවා එළවෙන්නේ එතකොට මොකද වෙන්නේ මාර්ගින් මත්යා දුගතිය වැටෙනවා මේක වලක ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල්පද පහ රකින්න කියනවා. එතකොට සීල්පද පහ ආරක්ෂා කරගන්න ඉන්න එක්කෙනාට එතකොට යාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා. සීල්පද පහ ආරක්ෂා කරගෙන ඉන්නවා නම් සීලෙ තියෙනවා. ඊළඟට යාට තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳ දැනීම. ඒකට කියන්නේ සුත. මොකක්ද ඒකට කියන්නේ? සුත කියලා කියන අහනවාට. අහපු දෙයට කියනවා මොකද්ද? සුතපාදී. සංස්කෘතෙන් කියනවා සුත කියලා. සිංහලෙන් කියනවා අසන ලද දේ කියලා. එතකොට මේ අසන ලද දේ හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා තිබීම. මට මේට අවුරුදු 15කට 20කට කලින් මම දවසක් ගියා මිනිහෙක් කපනවා බලන්න. ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච මිනිහෙක් හිටියා අවුරුදු 40 45ක. අර ඉතින් ඇදී දාලා තිබ්බා. දොස්තර වෙලා මේක කැපුවා. ඉතින් මම බලන්න ඉඳලා කල්පනා කළා මේ මනුස්සයා මේ ඇස් දෙකෙන් කොච්චර ටීවී බලන්නද? කොච්චර පාත්තර බලන්නද? මේ කන් දෙක මේ කන් දෙකෙන් කොච්චර දේවල් අහලා ඇද්ද? මොනතරම් කෑම මේකට දාලා ඇද්ද? හැබැයි මෙයාට ධර්මය හුන්නේ නැත්තම්. ඒ අවුත් දේවල් එක කොට්ටියට ඇති වෙලා නැති වෙලා ලෝකෙට ආයේ තිබිසක් තමාගේ පස්සෙන් එන යහපත් දෙයක් නෙවෙයි. හොඳ පාඩම් ඉගෙන ගන්නවා. ඉතින් මේ නිසා අපිට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අහලා තිබුණොත් ඒකට හැමදේම ධර්ම තේරුම් නැතුව අවබෝධයෙන් කරන්න පුළුවන්. හැමදේක්ම ඒ කියන්නේ බණ ඇහිලා හොඳට කරන්න පුළුවන්. සිල් රැකීම හොඳට කරන්න පුළුවන්. කාට හරි උදව් කරනවා නම් ඒක කරන්න පුළුවන්. අනුන්ගේ කොළු කොටවන්න උගුලන නොඇටි ඉන්නත් පුළුවන්. ආ මේවට අවිලා කවුරු ගන්න බෑ කියලා තමන්ගේ මඟ හරිනවා. ඒ ධර්මයෙන් දන්න නිසා. ධර්මයේ සීකරන්න බැරි එක්කන අර දවල් වැටෙන වල්ලේ රටේ කියන ඒ රට ඔක්කොටම එන බුදුරු වෙනවා. ධර්මයේ සීකරන්න බැරි එක්කන මොකද ධර්මයේ සීලකරන්න බැරි එක්කන විහිළුවට හිනාවටත් උතුරු වෙනවනේ. ඒවට තමිලා යනවා. ධර්මයේ සීකරණ එක්කන සීය උපද්දවාගෙන කල්පනා කරන මේ කාර්යයක් නැහැ කියලා. එතකොට ඒකට යාට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ ඥානයයි. ජීවිතින් තමම මහන්සි වෙලා හදාගන්න ඕනේ කියලා තමයි අපි අපේ පුත්පත් දේලා තියෙන්නේ. ඒ මාර්ගයෙන් හරි ගස්ස ගන්න ඕනේ. සද්ධා සීල සුත්ත. ඊට පස්සේ දැන් ගොඩක් අය වෙලා තියෙන්නේ පින්වත්නි තමන් තමන්ගේ හැටි දන්නේ නැති නිසා තමන් තමන් තමයි රැවටෙන්නේ. මට මතකයි මේ ළඟකදී කෙනෙක් ආන තිබ්බා අපේ දහම් වැඩසටහනක පොය දවසේ මෙයාට සිල් ගන්න ඇවිල්ලා ඉන්නවා. මේ මේ හැට තියෙන සා මේ සාය බලන්න දෙන්න. මේ ආරම්භණයම වෙලා මේ සිල් උතුරු සල්ුවක් නැතුව මේ ඇවිල්ලා ඉන්නවා. මේක වෙනස් කරන්න. මේගොල්ලන්ට කියන්නේ උතුරු සල්ුව දන්නේ එතකොට මේක තේරුම මොකද්ද? උතුරු සල්ුව පොරොපික් කෙනා හිතන්නේ තමන් උසස් කියලා. තමන් සුපිලි කියලා. එතකොට යාට ඒක වැරදි නෙමෙයි. මම සලකන්නේ ඒක වැරදි නක් හැටියට. තීන මස්තරය අඳගෙන ඇවිල්ලා හරි. එයා ධර්මේ නම් මහන්නේ. ධර්මේ නම් පුරුදු කරන්නේ. වැදගත් වෙන්නේ එයාගේ ඇඳුමද එයා පුරුදු කරන දේද පුරුදු කරන දේනේ එතකොට මේ අර්ථය ගන්න බැරුව යනවා එතකොට තමන් ශ්‍රද්ධාවන්තයි කියලා හිතලා ඊට පස්සේ හිතන තමන් සුපිරි අනිත් අය බාල ඔන්න බලදින තැන් එහෙම වෙන්නේ සමහර අවස්ථාවලදී තේරුණ අපි ගත්තා මේ වැරදි සිදුවෙච්ච කෙනෙක් ධර්මය අහලා ආයෙ මඟට එනවා. එළ හදවත පුරුදු කරනවා. එතකොට මේ දුෂ්ට තියෙන සිත තියෙන එක්කෙනා යාදී හරිමග්ග යාය ගමන් කරනවා දකිනකොට සතුට වෙන්නේ. එයා කියන ඔයා දැන් මෙහෙම වුණාට ඔයා ඉස්සර මෙහෙමයි. කියලා එක නීච කරලා කල්පනා කරනවා. මේවා මනුස්සකම් නෙමෙයි. මම කියන්නේ ධර්මයට අපිට ඉන්න තියෙන බාධා. කවුරුන් කෙනෙක් වරදින් අතුමුතුනම ඊට පස්සේ ආවාදී කරන්න ඕනේ නේ. ඒක තමයි දිනුන සමාජයකදී ලක්ෂණය. දැන් බලන්න මේ මේ අඟුලිමාල දෙගිරින් නැති කාලේ කඩුවක් කරන් පෑන්නෝනේ. ඊට ඔක්කොම විසිකල දාලා ධර්මයට ඇවිල්ලා පෙරදුනා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා බඳ යසෙන් තෝකල රැටි. තව පොඩෙන් තෝකේ කවන්න වෙන කවුරුත් ඇහුවද? නැහැ ආන්න බලන්න දියුණු මනස. ඒ දියුණු ලෝකේ දැන් නැහැ. එතකොට මා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ අපි ළඟමයි. මොකද අපි පොඩි දෙයකට තරහකාර වෙනවා. අපි පොඩි දෙයකට මත් වෙනවා. ඊට පස්සේ අපි ශ්‍රද්ධාවන්තයි අන්නයි ශ්‍රද්ධාවන්ත නැත. අප සම්මා දිට්ඨියෙන් යුක්ත යන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝය. ඒක අපි ඊළඟට දකිනවා. මේක දිනුනක් නෙමෙයි. ඒ කවදාවත් එබඳු කෙනෙකුට මේ ධර්මය අල්ලන්න බෑ. එහෙනම් පින්වත් මේ ශ්‍රද්ධාවත් එක්ක අපට තියෙන්න ඕනේ මොකද්ද? අනුකම්පාව. ඒ ශ්‍රද්ධාවත් එක්ක අනුකම්පාව තිබ්බොත් විතරයි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අනුකම්පාව කියන එක අපි හිතාමත ඇති කරගන්න ඕන එකක් නෙමෙයි. ධර්මයේ සීකරද්දී එයාට අනුකම්පාව ඇති වෙන්නේ නැත්නම් සීකරන විදිහ වැරදි. ධර්මයේ සීකරද්දී එයාට අනිස් යහපත කරා යන එක්කෙනා කෙරෙහි සතුටකුත් අයහපතට වැටලා ඉන්න එක්කෙනා කෙරෙහි අනුකම්පාවකුත් ඇති වෙන්නේ නැත්නම් සීකරන ක්‍රමය වැරදියි. ඉතින් මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීකරන්න අපි හරිය විදිහට සීකරන්නේ දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා නම් වාසේ දේශනා කළේ මහණෙනි දෙවියන්ටත් මිනිසුන්ටත් අනුකම්පා පිණිස ධර්මය කියන්නේ. දැකන්නේ අනුකම්පා පිණිස ධර්මය කියන්නේ කියලා. අනුකම්පාවෙන්. ඒතර කාටකටද අනුකම්පා කරන්න කිව්වේ? දෙවියන්ටත් අනුකම්පා පිණිස මිනිසුන්ටත් අනුකම්පා පිණිස දැන් ඔබට මතකද මං කිව්වා මේ මිනිසුන්ගේ රාග දේශ මොහ පිළිමහි විදිහේ මිනිසුන් තමාරු වැටිලා අමනුෂ්‍ය තමාරු වැටිලා ඉතින් මේ නිසා මේ එතකොට අපිට ශ්‍රද්ධාව ඇති කර ගැනීම අපේ ජීවිතයේදී අපට ලැබෙන පළවෙනි පීඨයි පළවෙනි පීඨ මොකක්ද ශ්‍රද්ධාව ඇති කර ගැනීම දෙවෙනි පීඨ සිල් ආරක්ෂා කර ගැනීම තුන්වෙනි පීඨ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියාකාරව දැන ගැනීම හරියාකාරව දැන ගැනීම කොහොමද දැන ගැනීමද හරියාකාරව දැන නොගත් ධර්මයේ කියලා තේකිව ගන්නවා හරියාකාරව දැන ගැනීම එතකොට තුන්වෙනි පිට හතරවෙනි පිට තමයි දම් දීම පුරුදු කිරීම මොකද හතරවෙනි පිට දන් දීම පුරුදු කිරීම දාන දීම පුරුදු කරන්න ඕනේ. ඒක ඉතින් අපි හරි විදියට කරන්න ඕනේ. හරි විදියට කලේ නැත්නම් අපිට ලැබෙන්නේ තිබෙන දෙයකටයි. බෙදාපු ආහාරයට ලැබෙන්නේ. ඒ නිසා කාට හරි කෑමක් දෙනවා නම් දෙන්නම් වාගේ දෙන්න එපා. දෙන්නම වල දෙන්න එපා. දැන් අපි ඔය මේ සමහර අස්සලට දානමාන දෙන එකත් කියනවා මේ සමහර අම්මලා කල්පනා කරන්නේ නැතුව දුනු බලන්නේ. පොඩි විදායක් දිනන 10ම ගහලා 10ම පොල් ටික දාලා කිරි ටික හට්ටියකට දානවා. දාලා ඒම වක්කන හොද්දට. ඊට පස්සේ ඒක ගොරෝසුයි දකිනකට උගුරට එනවා. ආයුකින් ආහාරයක් අනුභව කරන්න කැමතිද? ඒ විදිහට දෙන්න ඕනේ. කොහොමද දෙන්නේ? තමන් කැමති නම් ආයුකින් ආහාරයක් රසට ගන්න ඒ දෙක තමයි අනුන්ට දෙන්න ඕනේ. තමන් කැමති රසට තේ එකක් බොන්න ඒ අනුන්ට අනුන්ට දෙන්න ඕනේ. තමන් කැමති ලස්සන ඇඳුමක් අදින්න ඒ වගේ එකක් තමයි තව කෙනෙකුට දෙන්න ඕනේ. මේ දිරච්චකවල් දෙන්න එපා ඇඳුම් කියලා. කවදාවත් එපා. ඒවන නොදී ඉන්නේ කොහොමද ඊට වඩා. දැන් මට මතකයි සුනාමි කාලේ අපිට සමහර අය මේ හඳුන් ගෙනල්ල පාසල් දුන්නා මේවත් බෙදන්න මේවත් බෙදන්න කියලා. ඊළඟ බැලුවා. හඩු ගන්න බැහැ. මේ දිරාපු හඳුන් කෑලි. මම මේවම ගෙන කිව්වා. දුන්නේ නැහැ මම මේවා. මට පුළුවන් කපපුවා. තව සමහර අය හිටියා ලෑන් අරගෙන බෑන් පුරවල ගෙනාවා අලුත්ම ස්කර්ට් කඩෙන් අරගෙන අලුත්ම සාර අලුත්ම සාරව මම බොහොම සතුටු වෙලා අන්නේම පෙතුවා ගිහිල්ලා මොකද සමහර සුනාමි අවස්ථාවල සමහර මේ ලෝකේ අතර පහත මිච්ච දේවල් වල අන්තිමට ගෑන ළමයින්ට සමහරට අම්මයි දරුවයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම ගහන්න ගිහිල්ලා තාත්තත් නැහැ, සහෝදරයොත් නැහැ, ඉන්න කෙනෙකුත් නැහැ. අපි ගිහිල්ලා මේ කඩමාල්ලක් එක්කලත් කාපියද? හරිද ඒක? ඉතින් මේ නිසා අපි කැමති නැත්තම් කඩමාල්ලක් කවුරුරි අපිට දෙනවට එන අනිත් අය කැමති නැහැ. මනාපදායි ලබති මනාපම් කැමති දේ දුන්නාම කැමති දේ ලැබෙනවා. අග්ග සදාචාර වපතේ පුණක්කම් අග්‍ර උදේ දුන්නාම පාත්‍ර දීලා දෙනවා. ඉතින් ඒ නිසා හොඳට දෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට නුවණින් මෙහෙය කරන්න. මේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ජීවිතේ සතුරන් කෙරෙහි නැත්නම් Tamanට තමන්ට හානි කරපු අය කෙරෙහි බයිර බඳගෙන ඉන්නවා නම් ඒවා අදම අත්හරින්න. ඒ මොකද හේතුව? සංසාරය ආයයමත් වෛර ප්‍රේමණන යන්න එපා. මේක දික් වෙනවා මිසක් දුකටපත් වෙනවා මිසක් සමහරට අපි හිතන්නේ වෛර පිරිමැීමෙන් අපට සතුටක් උපදිනවා කියලා. නමුත් උපදින්නේ සතුටක් කියලා අපි හිතාගෙන ඉතියට ඒක නැති ප්‍රශ්නයක්. සමහරට කවදාවත් බේරගන්න බැරි ප්‍රශ්නයක් බවටපත් වෙනවා. ඒ නිසා අපි හිතන්නේ කොහොමද අර සංසාර කතාව. මේ ආපු සසරේ මේ වගේ දේවල් මට කොච්චරනම් වෙලා ඇද්ද මම නිරේගීලා දුක් විඳලා තියෙනවා නම් තිරිසන් අපාය දුක් විඳලා තියෙනවා නම් ප්‍රේත ලෝක දුක් විඳලා තියෙනවා නම් මේ මොකද්ද කියලා හිතලා ඒවා අමතක කරන්න ඕනේ. ඒවා අමතක නොකළොත් ඒවා අපේ ප්‍රශ්න වලටපත් වෙනවා. ඒක සංසාරෙට එකතු වෙනවා. ඒක ගෙනියන්න එපා. කන්නකට තමයි නුවණ පාවිච්චි කරනවා කියන්නේ. ඉතින් පින්වත්නි මේ විදිහට දැන් මේ මම කරුණු පහක් විග්‍රහ කළේ. පිළිතර පිළිස පවතින කරුණු පහක්. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදා ගැනීම. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සීලය පුරුදු කිරීම දෙවෙනි පිළිට. තුන්වෙනි පිළිට බුද්ධ වචනේ ඒ බුද්ධ දේශනාව හොඳට දැන ගැනීම. තුන්වෙනි පිළිට. හතරවෙනි පිළිට හරි විදියට දාන දීම. පස්වෙනි පිළිට නුවණින් කල්පනා කිරීම ධර්මයට අනුව මේ පහ තියෙන කෙනා බුද්ධ දේශනාවේ තියෙනවා තව කරුණු හයක් හිතේ තියෙන්න ඕනේ කියලා. ඒ තමයි මහානාම සාක්‍ය මහානාම සාක්‍ය කුමාරයා තමයි රජ වුණේ සුද්ධෝදන රජුරු තමයි පිරිනම් පෑවන්නේ. පිරිනම් පෑවා. ඊට පස්සේ රජකම ලැබුණේ කාටද? ඔව් මහානාම සාක්‍ය කියන්නේ සුද්ධෝදන රජුරුන්ගේ මල්ලිගේ පුතා. ඔහුට තමයි රජකම ලැබුණේ. ඉතින් මහානාම සාක්‍ය මාර්ග පොඩ ලැබුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා. තිබුණාස් තාලිකාය වඩින්න සූදානම් වෙද්දී මහානාම සාක්‍යව භාගතුන් වහන්සේ දැන් භාගතුන් වහන්සේ තාලිකාය වඩියට පස්සේ අපිට මොන ගෙන්නේ දැන් සංඝයා තාලිකාවේ වඩිනවා මොන ගෙන්නේ එහෙනම් අපි ගත කරන්න ඕනේ මොන වගේ ජීවිතයක්ද දැන් කිව්වා මහානාම කරුණාවෙන් දෙතින්ද කිව්වා මොනවද ඒ බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ ගැන හිත හිතින්ද කිව්වා. ධම්මානුස්සති මේ ධර්මය ගැන හිත හිතින්ද කිව්වා. සංඝානුස්සති රහතන් වහන්සේලා දැන් අපිට සාරිපුත්ත මොග්ගල්ලාන අනන්ත නන්දරාවන ආදී ධම්මවිද මහරහතන් වහන්සේ ගැන කිව්වේ දැන් අපිට කියනකට උන්වහන්සේ ගැන හිත පහදින්නේ නැද්ද? ඒ නිකලස් රාගදේශ මොහ නැති කෙනෙක් අපරසන්න අපිට මේ යහපත උනේ. එතකොට රහතන් වහන්සේලා ගැන හිත හිතින්ද කිව්වා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති තමන්ගේ සීලය ගැන සතුටු වෙවි ඉන්න කිව්වා ත්‍යාගානුස්සති තමන් දන් පෙන් දෙන් කරණේවා ආදිනේවා ගැන සතුටු වෙවි ඉන්න කිව්වා දේවතානුස්සති දෙවියන් ගැන හිතේ තියෙන්න කිව්වා චාතුම්මාරාටික පාවපින්ස යාම තුසිත නිමාරති පරිණිමිත වසාති ආදී දිව්‍ය ලෝක තියෙනවා ඒ දිව්‍ය ලෝක උපදින්නේ අර පීඨ හදාගත්තු අයයි. අර කලින් ගිය පීඨ පහ. මොනවද? ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. ඒ පහ තිබිච්චාය තමයි අර උසස් දිව්‍ය තලවල ඉපදුනේ. උපන්නට පස්සේ ඒ දෙවිවරුන් තුන ඒවා බලවත් වුණා. ඒ දෙවිවරු කියලා තියෙන පහ ඒ ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා තමයි දැන් තමා තුලක් තියෙන්නේ කියලා තමන් තුල තියෙන ඒ පිහිට දෙවියන් ලබාගෙන තියෙන පිහිටට ගලප ගලප බැලීම. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? මේ මානස ලෝකෙට තියෙන ආශාව අපිට නැති වෙනවා. දැන් අපි කියමු කාට හරි මේ බලාප කෙනෙකුට කියන ඔබ යන්න කැමතිද කොළඹ දෙයක් දෙන්න, තාට දෙකක් දෙන්න, කාර් එකක් දෙන්න, ඊළඟට ඇම්බිබෙට බඩමුට්ටු ඔක්කොම දෙන්න, හොඳ රස්සාවක් දෙන්න, මාසෙක පෙරලා සෙට්ට තියෙන. එතකොට මේ ළමයිට ලකම ඉස්කෝලේ පිට දාලා දෙන්න යන්න කැමතිද? ඒ ලැබුවත් මොකද ඔබ කියන්නේ? උඩින්ම කැමති නේ. කැමති වෙලා යන්න ලෑස්ති වෙනකොට ඔබට මේකේ තියෙන ආසාවට මොකද වෙන්නේ? මේ ඊටකට කරේ ආසාවක් තිබුණා අනේ මේ මොකද්ද මේ මට අර ලැබෙනවනේ කියලා මේක අතාරිනවනේ. මේ වගේ අර දිවි ලෝකෙ ගැන හිත පහදාගෙන ඉන්න කියලා ආනාපාන සලෝකේ අතාරිනවා. අන්න ඒකෙන් තමයි එයා දිව්‍යයන් අතරට යන්න එයාගේ පින හැදෙන්නේ. අතු මට යන්න ඕන යන්න ඕනි කොට හැදෙන්නේ නැහැ. අර පීඨ පහ. අර කර්ම පහ විදියට ඇති කරගෙන තමයි කරගන්න තියෙන්නේ. ඉතින් පින්වත් මේ අවස්ථාව ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීකරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ත්‍රිස්තරම් ලබාගෙන දෙවියන් අතර උපදින්න සබ ලබන්න සියලු දෙනාටම යහපත සලසා ගන්නත් වාසනාව ලැබේවා